ගන්න ඕනේ නැති කරන ක්‍රමවේදය තේරුම් ගන්න ඕනේ එතකොට ත්‍රිපිටක ධර්මයට අනුව අපි කරුණු විමසලා බලනකොට අපිට ඉතාම හොඳට කිසිම අඩුවක් නැතුව අපේ සිත්වල තියෙන පීඩාකාරී තත්වයන් ඇති වෙන සිතේම නැගෙන අකුසල සිතුවිලි සම්පූර්ණයෙන්ම අයින් කරගන්න කරන්න ඕන දේ මොකක්ද කියලා ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒකෙන් අපිට ලොකු විශ්වාසයක් ඇතුව ධර්මය හදාරන්න පුළුවන්කම තියෙනවා. ඒ රාමුවෙන් ඔබට යෑමට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. කරන කියන දේ අපි පිළිවෙතක් විදිහට කරන කියන දේ ඒ ආකාරයටම කරද්දී දැනගෙනම ඒ ආකාරයට දේශනා කළ තියෙන ආකාරයට सिद्ध කරන කෙනෙකුට ඒක දැනගෙනම කරන්න පුළුවන්කමක් තියෙනවා මේ දේ කරොත් මෙන්න මේ දේ වෙනවා මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා. අන්න එහෙම තියෙන ක්‍රමවේදයන් පහක් දේශනා කරලා තියෙන සූත්‍ර ධර්මයක් තමයි සල්ලේක් සූත්‍රය. ඒ කියන්නේ ක්‍රම එකම ක්‍රමය තමයි ඒක තුල තියෙන පරියාය ධර්මයන් පහක් තියෙනවා කෙලෙස් ධර්මයන් අයින් කර ගැනීම. අපේච්ඡ సంతානයේ උපදින සියලුම කෙලෙස් ධර්මයන් නැති කර ගැනීම සඳහා කරන්න ඕන දේවල් සන්ධි පහක් කියලා තියෙනවා. ඒක කියන්නේ ආකාර අකුසල වේගයන් 44ක් නැති කරගන්න ආකාර ධර්ම පහක් අපි ඒක පැහැදිලි කරා. ඉතින් මේ 44න් අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා පසුගිය ධර්ම දේශනාවලදී. දැන් අද දවසේ අපිට ඒක ඉතිරි කොටස සාකච්ඡා කරන්නයි තියෙන්නේ. මේ මේ සූත්‍ර ධර්මයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපරියායේ මූලික පළවෙනි පණ්ණාසකේ මූලපණ්ණාසකේ මූලපරියාය වගේ 8 සූත්‍රය. ඉතින් කරුණු කාරණා ඕනනම් මේ සූත්‍රය පිළිබඳව ලියාගත යුතු දේවල් ඕනනම් සූත්‍රය හොයාගෙන බලාගත්ත හැකි කරුණු වල තේරුමත් එක්ක. අපි මේක තේරුම් කර ගැනීමයි මේ सिद्ध කරන්නේ. මෙහි තියෙන කාරණා 44 දී ඒ 44 ඉස්සෙල්ලාම කළ යුතු දේ. පටන් ගන්න ඕන වැඩේ. කොහොමද කියලා අපි සඳහන් කරා පළවෙනි කාරණාව තිබ්බේ අවිහිංසාව කියලා මම ආයෙත් මතක් කරනවා හැමෝටම. අවිහිංසාව හිංසාකාරී අදහස් අපේ හිත තුළ පහළ වෙනවා. එතකොට ඒ හිංසාකාරී අදහස නැති කර ගැනීම සඳහා භාවිතා කරන ඊට ප්‍රතිවිරුද්ධ අපේ හිත තුළින්ම නැගිය යුතු හැඟීම තමයි අවිහිංසාව. ඒතර හිංසාකාරී හැඟීම් කියන ඒවා අපේ හිතවලමයි නැගෙන්නේ. ලෝකේ කාට හරි හිංසාවක් කරනවා නම් කවුරු හරි කොතනක හරි තැනක කෙනෙක් හිංසාවක් කරනවා නම් අන්න ඒ තැනැත්තා ඒ හිංසාව කරන්නේ එයාගේ හිතේ හිංසාකාරී හැඟීම් ඇති වෙන හින්දාද නැද්ද? ලෝකේ කොහේ හරි තැනක කවුරු හරි කෙනෙක් කපටිකමක් කරනවා නම් අපි එදා කතා කරා සට භාවය. හ්ම්. එතකොට ඒ වගේ කොහේ හරි තැනක කෙනෙක් කපටිකමක් කරනවා නම් ඒ කපටිකම සිද්ධ කරන්නේ එයාගේ හිතේ නැගෙන අදහසක් අනුවද නැද්ද? නේද? කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් අදත්තාදාන කරනවා නම් කාමයේ වැද්දව හැසිරෙනවා නම් බොරු කියනවා නම් කේලම් කියනවා නම් පරුස වචන කියනවා නම් හිස් වචන කියනවා නම් දැඩි ලෝභයකින් දැඩි දේශයකින් මිත්‍යා දෘෂ්ටියකින් මිත්‍යා සංකල්ප වලින් මිත්‍යා වාචා වලින් මිත්‍යා කම්මන්ත වලින් මිත්‍යා ආජීව වලින් මේ විදිහට අපි සාකච්ඡා කරපු කරුණු. ඒ හැම එකක්ම සිද්ධ වෙන්නේ ඒ ඒ තනත්තාගේ චිත්තසංතානගතව ඇතිවන්නා වූ සිතුවිලි. නේද? එතකොට පළවෙනියෙන්ම සල්ලේක පරයය කියලා සඳහන් කරපු ක්‍රමවේදයේ සඳහන් වෙන්නේ මම මේකේ ආදීනව තේරුම් අරගෙන මේ විදිහට ජීවත් වෙන එකේ තියෙන ආදීනව ස්වභාවයන් තේරුම් අරගෙන ඒ කියන්නේ මේ විදිහට වැඩ කරොත් මෙන්න මේ වගේ ගැටලු සහගත තත්ත්වයන් උදා වෙනවාය කියලා තේරුම් අරගෙන කොහොමද අන් අය අන් අය මේ වගේ වැරදි කරාට අපි නම් එහෙම කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව මම සාන්තව වාසය කරන කෙනෙක් වෙනවා කියලා කෙලෙස් අයින් කරන වැඩපිළිවෙල ආරම්භ කරන්නේ අන්න එහෙමයි. ඒ වැඩපිළිවෙල පිළිබඳව අයින් කරලා දෙවෙනි වැඩපිළිවෙල චිත්තුප්පාද පරයායේදී මේක අයින් වෙන මේ ක්‍රමේ මේ පටන් ගත්ත වැඩේ නවතිනව නෙමෙයි. මේක හරියට කණ්ඩායමක් එකතු වෙලා වැඩක් කරනකොට ඒ හැම කෙනෙක්ගේම කෘත්‍යයක් වෙනවනේ. නේද? එතකොට හිංසාව වෙනුවට අවිහිංසාවයි භාවිතා කරන්නේ. ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාවයි භාවිතා කරන්නේ. අපේ හිතේම දැන් අද සාකච්ඡා කරන තින් දේවලුත් මේ කටට තේරෙයි. ඒ අපේ හිත දිහා බලලා අපේ හිතේ දැනට ක්‍රියාත්මක වෙන වැරදි සිතුවිල්ල මොකක්ද කියලා බලලා ඒ වෙනුවට නිවැරදි සිතුවිල්ල ඇති කරගෙන ඒක ප්‍රබල කරගෙන ඒ ඇති කරගෙන විතරක් මදි ඒක ප්‍රබල කරගන්න ඕනේ ඒක හොඳට වර්ධනය කරගන්න ඕනේ වර්ධනය කරගෙන ඊළඟට ඒක තුලින් තම අපි දැන් අවිහිංසාව කියන හිංසාකාරී අදහස කියන එක ආය අපේ හිත තුල කවදාකවත් නොනැගෙන මට්ටම දක්වා අය අය අය හිංසාකාරී අදහස් මාත්‍රයක්වත් ඇති නොවන සුළු තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඇති දෙන්නේ නැති ස්වභාවයටපත් වුණා. ඒ කියන්නේ ඒක ඒ කෙලෙස් ධර්මය පිරිණි වුණා. ඒ කෙලෙස් ධර්මය මගේ තුල ආය කවදාකවත් ඇති නොවන ඇති නොවන තත්ත්වයටමපත් වුණා. අන්න ඒ තත්ත්වයටපත් වෙන තුරුම භාවිතා වෙන්නේ අර කෙලෙස් ධර්මයට ප්‍රතිවිරුද්ධ කුසලයයි. ඒ කියන්නේ අවිහිංසාකාරී අදහසට ප්‍රතිවිරුද්ධ අවිහිංසාව කියන එක වර්ධනය කරගෙන ගියාම අවිහිංසාවම තමයි ආකාර පහකින් තමන්ගේ හිතේ ක්‍රියාත්මක භාවයට ඇවිල්ලා අවසානයේදී හිංසාකාරී අදහස් මරලා දානවා කියමුකෝ අපි. අපේ හිතේ හිංසාකාරී අදහස මරලා දාන තුරුම ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒක. හරියට මම මේක පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම මේ විසගෝර සර්පෙක් ඉන්නවා සැරෙන් සැරේ දෂ්ට කරනවා. මෙයාව මම කොහොම හරි කුදලලා අල්ල ගන්නවා. අල්ලගන්නේ බෙල්ලේ. දැන් එයාට මට දස්ස කරන්න බෑ. දැන් මට අතාරින්නත් බෑ. හරිද? මම මොකද කරන්නේ? ඒ හානිය නැති කරගන්න මෙයා වතුරේ බාගෙන ඉන්නවා කියලා. හරි දැන් බලන්න අල්ලා ගැනීම සිද්ධ වෙන්න ඕනේ. ඒ අල්ලා ගැනීම මේ සර්පයා මැරෙනකම් වතුරේ බලා උඩට අරගෙන බලනවා. ඒක කරන්න කියලා නෙමෙයි කියන්නේ ප්‍රාණඝාතය මම මේ උදාහරණයක් විතරයි. හරිද? එතකොට මේ ව්‍යසනයෙන් බේරෙන්න කරන වැඩේදී අල්ලා ගත්තා කියලා එකක් තියෙනවනේ. සර්පයා හඳුනා ගැනීම. සර්පයා හඳුනා ගැනීම අල්ලාගත්තට පස්සේ ඉවර වෙනවද? නෑ ඒක එතනින් වෙන කෘත්‍යයක්. සර්පයා අල්ලාගෙන අතේ තියාගෙන අතෙන් අල්ලාගත්ත නම් දෂ්ට කරන්න බැරි විදිහට අල්ලාගත්තා. දැන් සර්පයා මරා දමන තුරු මේ අල්ලා ගැනීම කියන එක තියෙනවද නැද්ද? ආ තියෙනවා. නේද? ඊළඟ සර්පයා වතුරේ යොබාගෙන ඉන්නවා ඒක තමයි මම පාවිච්චි කරන ක්‍රමය. ප්‍රඥාවෙන් කරන්න එක මේ යොබාගෙන ඉඳලා මැරෙනවා කියලා. ආන්ගේ ප්‍රඥාව මේකට යෙදීම මේ වැඩේ ඉවර වෙනකම් තියෙන්න ඕනද නැද්ද? පරීක්ෂා කරලා බැලීම තියෙන්න ඕනද නැද්ද? ආ. ඉතින් මේ වගේ කාරණා බොහොමයක් තියෙන්න ඕනේ. ඒ වගේ අවිහිංස හිංසාව කියන, ප්‍රාණඝාතය කියන, අදත්තාදානය කියන, ගිජුකම කියන, කෑදරකම කියන අපි සඳහන් කරපු ඒ ඒ කාරණා මරලා දාන තුරුම අදිෂ්ඨානය තියෙන්න ඕනද නැද්ද? නේද? උත්පාදනය කරපු කුසල ධර්මය ඒ විදිහටම තියෙන්න ඕනද නැද්ද? ආන් ඒ විදිහට සංදි පහක් තියෙනවා. ඒ පහ ගැන අපි පස්ව සාකච්ඡා කරනවා. මේ කාරණා ටික කතා කරලා ඉවර වෙලා. එතකොට අපි එදා දවසේ සාකච්ඡා කරා තද ගතිය, ඒ වගේම අනතිමානී ස්වභාවය තද ගතිය වෙනුවට ඒ සැහැල්ලු ගති පැවතුම් තියෙන්න ඕන කියන එකත් අතිමානී ස්වභාවය වෙනුවට අනතිමානී ස්වභාවය. අතිමානී ස්වභාවය ගැන අපි තව පොඩ්ඩක් සාකච්ඡා කරමු. අතිමානී ස්වභාවය කියන්නේ තමන්ගේ තුල තියෙන ගුණයන් වලට වැඩිය තමන්ට ලොකු මාන්නකාර ස්වභාවයක් ඇති වෙනවා. ධර්මයේ තුලත් මෙවැනි මාන්නකාර ස්වභාවයක් ඇති වෙනවා. දැන් මේ මේ සූත්‍ර දේශනාවේ මුලදීම අපි කතා කරා අර ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, නේව සංඥා, නා සංඥායතනෙ දක්වාම කොටස සල්ලේකය නෙවෙයි කියලා. සල්ලේක කියන්නේ කෙලෙස් කැපීම කියන එකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවා සල්ලේක නෙවෙයි කියලා. හරිද? ඒක ගැන අපි සාකච්ඡා කරා බොහොම යා. නමුත් ඒ තැන්වලදී මාන්නය ඇති වෙන්න පුළුවන්. හරි? මම මේ වගේ ධ්‍යානලාභියෙක් කියලා මාන්නය ඇති වෙන්න පුළුවන්. එහෙම මාන්නයක් හැබැයි සාමාන්‍ය ඉතා පු탁ජන කෙනෙකුට ධර්මය ගැන දන්නේ නැති කෙනෙකුට ධර්ම මාන්නයක් ඇති වෙන්නේ නැහැ. හරිද? ධර්ම මාන්නය ඇති වෙන්නේ මොකාටද? සෝවාන් පලස්ත පුද්ගලයාටත් ඒ නොයෙකු දෘෂ්ටි හින්දා ඇති වෙන මාන්නයක් ඇති වෙන්නේ නැහැ. අද ධර්ම දෘෂ්ටියින් හින්දා ආත්මීය වශයෙන් මාන්නයක් ඇති වෙන්නේ නැහැ. හරි? ඒ වගේම ඊ ඒ දෙපැත්තේ ඉන්න අය අර ඉතා පෘථග්ජන ස්වභාවය විතරක් නෙවෙයි පලස්ත ස්වභාවයේත් නෙවෙයි මාර්ගස්ත ස්වභාවයේත් නෙවෙයි සෝවාන් එතකොට අන්න ඒ අතර ඉන්න අයර මේ මාන්නේ හරියට ධර්ම මාන්නේ ධර්ම පැත්තෙන් ඇති වෙන මාන්නේ ඇති වෙනවා මම මේ වගේ දන්න කෙනෙක් මම මේ වගේ කෙනෙක් මේ වගේ කෙනෙක් කියලා හරියට. ඉතින් ඒ වගේ නැතු ඒ වගේම තමයි නොයේකුත් සාමාන්‍ය ජීවිතවලත් වෙනත් වෙනත් කාරණා අරබය. තමන් කරන රැකියාව අනුව, තමන් ඉන්න ගෙවල් අනුව, තමන් අඳින ඇඳුම් අනුව, තමන්ගේ පැලැන්තිය, මේ සීයලාච්චිලාගේ ඉඳන් පැවතගෙන එන දේවල්, ජාතිය මේ වගේ බොහෝ දේවල් හින්දා පින්නත් මේ ලෝකේ ඉපදිච්ච අපි මේ ලෝකේ ඉපදිච්ච අපි මේ ලෝකයේ යම්කිසි මම කියන හැඟීමකින් ජීවත් වෙනවා මේ ලොකු මමත්වයකින් ජීවත් වෙන හැම කෙනෙක්ම මම අහනවා හැම කෙනෙකුටම මම මෙහෙමයි කියලා අදහසක් තියෙනවද නැද්ද මම කියලා කියනකොට අදහසක් තියෙනවනේ ඔය මමට වෙන දේ මං ඊයේ පෙරේදා පැහැදිලි කරා ආයෙ පැහැදිලි කරන්න ඕනේ හරිද කමක් නැහැ ඔය මාන්නය කියන ගැන පැහැදිලි කරද්දි මේක කියන්න ඕන දෙයක් තියෙනවා Tamanට වැඩිය උගත්, Tamanට වැඩිය බලවත්, ධනවත් අපි මේ ලෝකෙ මිනිස්සු මයින විදියට වැදගත් කියලා කියමුකෝ අන්න ඒ වගේ පිරිසක් ඉස්සරහට යනවා. මට වඩා ඉහළ පැලැන්තියේ පිරිසක් ඉස්සරහට යනවා මොන හරි කාරණාවක් උඩ. මම කොහොමද එතකොට? මම කියන කෙනාගේ தත්ත්වය කොහොමද එතකොට? කොහොමද ඉන්නේ නිකන්? නේද? පැත්තකට වෙලා ඇකිලිලා වගේ ගෞරවයෙන් හරි පරිස්සමෙන් නේද? වැඩි කතා නැහැ. ආ මම කියන එක්කෙනාව පොඩ්ඩක් අර මම හැමදාම කියන්නේ මේ මේ අර ගින්දරට අහුවෙච්ච Google පිහට්ට වගේ ඉන්න එතකොට න්යා. හැකිලිලා ඉන්නේ. නේද? බලන්න එතකොට මමට මොකද උනේ කියලා. මම බොහොම පල්ලෙහාට වෙන්න නේද එතන. ඊළඟට දුබල අපිට වැඩිය හැම පැත්තෙම යම් කිසි ආකාරයක දුර්වල ස්වභාවයක් තියෙන මිල මුදල් පැත්තෙන් ධනවත් පැත්තෙන් බලවත් පැත්තෙන් හැම පැත්තෙම දුර්වල ස්වභාවයක් තියෙන පිරිසක් ළඟට යනවා. එහෙම පිරිසක් ඉස්සරහට යන්න උනා. දැන් කොහොමද මම? හරිද? මගේ ඇවිදීමත් වෙනස් වෙලා, කතා කිරීමත් වෙනස් වෙලා, හැම එකක්ම වෙනස් වෙලා මහා අමුතු කෙනෙක් වෙලා. අර බලන්නකො මමට වෙන දේ හදිස්සියෙම. නේද? දැන් තේරෙනවද? මේ මම කියලා හිතාගෙන ඉන්න සංකල්පනාව හැම වෙලෙම වෙනස් වෙනවා කියලා. නේද? අන්න බලන්න මේ ලෝකේ මේ වටේ පිටේ තියෙන දේවල් වලින් තමයි මේ වටේ පිටේ තියෙන දේවල් වලින් තමයි මේ මම කියන එකක් අපි හදාගන්න. අපිට හැදිලා තියෙන එක සංකල්පයක්. ඒක හැම වෙලෙම උඩපල්ල හැනවා. නේද? ඔහොම එකක් එක්ක නේද ජීවත් වෙන්නේ? ඊළඟට දැන් උන් තව හැමදාම අහන එකක් තියෙනවා ඒකත් දැන් කල්පනා කරන්න ඕනේ. මොකද මේවා කල්පනා කරලා තියාගන්න ඕනේ. මොකද එතකොට විදර්ශනා කරලා මේක අයින් කරගන්න ඕන දෙයක් කියලා අපිට පැහැදිලි වෙනවා පිටත්. මේ කියන මේවා මතකේ තියාගන්න ඕනේ. අපි හැමෝම මම කියලා හිතාගෙන ඉන්න විදිහක් තියෙනව නේද? මම මේ වගේ කියලා. මම මේ වගේ කියලා හැමෝටම අදහසක් තියෙනව නේද? ඒ අදහසට සර්ව සම්පූර්ණවම ඒ අදහසට සර්ව සම්පූර්ණව සමානව මං ගැන හිතාගෙන ඉන්න මේ ලෝකේ තව කවුරු හරි ඉන්නවාද කෙටියෙන් කියනනම් මට මාව දැනෙන විදිහටම මාව දැනෙන වෙන කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? මට මං ගැන තියෙන අදහසක් තියෙනවනේ. මං කිව්වහම මට තියෙන අදහසක් නැහැ. මාව දැනෙනවා මට. නේද? ආන් ඒ වගේම මං ගැන දැනෙන මං ගැන මට දැනෙනවා වගේම දැනෙන තව කවුරු හරි එක්කෙනෙක් හරි මේ ලෝකේ ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මං ගැන මට දැනෙන විදිහ කාට විතරයිද? මට විතරයි. නේද? මැරෙනකන් මේ මගේ කියලා මම හදාගත්ත ලෝකේ මම කියලා ප්‍රතිරූපකයක් මට හැදිලා ප්‍රතිරූපයක් හැදිලා සංකල්පයක් හැදිලා ඒ සංකල්පය තුල මම තනියම ජීවත් වෙනවා. නේද? මම මෙහෙමයි මම මෙහෙමයි කියලා නිදාගන්න ගියාම මම මෙහෙමයි කියලා හිතන්නේ. මමට වෙච්ච අසාධාරණ ගැන හිතනවා. ඉතින් අන්නේ සමහර කට්ටියට පින්නත් මේ වුණාට මං අහන මේ මෙහෙම. මේ ලෝකේ මගේ චරිතය අනුව ජීවත් වෙන විදිහ අනුව තියෙන හැකියාවන් අනුව ඇත්තටම මෙතන සකස් වෙන සකස් වීමට අනිත් අයත් එක්ක සංසන්දනාත්මකව වැටිය යුතු තැනක් තියෙනවද නැද්ද? දැන් අපි තුමු දුම් හිඳ ඇල්ල කිව්වහම තවත් ඇල්ලක් එක්ක ගත්තාම ඒවා ජීවියෙක් නොවුනට ඒකට යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. නේද? හැඩයක් තියෙනවා. ලස්සනක් තියෙනවා. කලාත්මක බවක් තියෙනවා. ඒක සංසන්දනාත්මකයි. පැහැදිලිවම අපි අපේ තියෙන හැකියාවන් අපේ මේ සංතතීන් ක්‍රියාත්මක වෙන අතීත කාරණා හින්දා මෙතන හැදෙන යමක් තියෙනවා නම් ඒ හැදෙන දේ ලෝකේ ඇත්තටම පෙළ ගැස්සුවොත් වැටෙන තැනක් තියෙනවද නැද්ද මොනවා හරි කාරණාවක් හින්දා මෙන්න මේ தත්ත්වය කියලා දැනකට වැටෙනවා ධර්ම අවබෝධයෙන් මෙහෙම වෙන්න පුළුවන් ඒ හැම එකකින්ම ඇත්තටම එතනමද මං ඉන්නේ මට මාව දැනෙන්නේ ඇත්තම தත්වේද නෑ නේද? සමහර අයට තමන්ගේ තරමට වඩා වැඩි දෙයක් තමන්ට තියෙනවාය කියලා තමන්ගේ தত্ত্বය ලෝකයේ තියෙන බොහොම දැන් අර කියන්නේ අපි නිකන් කට කතාවට කියන්නේ අප්පෝ එයා නිකන් ජීවත් වෙන එංගලන්තේ මහරජය කියලා හිතාගෙන. ආ එයා හිතාගෙන ඉන්නේ එහෙමයි. නේද? එහෙම අය දැනෙනවද නැද්ද අපිට? නේද අර කියන්නේ මොකද්ද මේ කරන්න දෙයක් නැහැ මම කැත කතාවනේ කියන්නේ බණ කියන්නේ කියලා. ගෙම්බා පිම්බුවා වාගේ කියන්නේ නේද? ගෙම්බා මොකද කරන්නේ? එතන පොඩි දෙයක් කරනකොට පුම්බනවා. එයා හිතන් ඉන්නේ ලොකුවට අන්තිම පිපිරෙනකම්ම දන්නේ කරගන්න දෙයක් නැහැ. ඒ වගේ අපිත් අපේ හැකියාවන් තේරුම් ගන්න නැතුව, අපේ தත්ත්වය තේරුම් ගන්න නැතුව අඩුම ගානේ අපේ ළඟ තියෙන ගඳවත් තේරුම් ගන්න බැ සමහර අයට. නේද? හිතන්නේ මේ ශරීරයේ ඉතාමත්ම ඉහළ තැනක තියෙන අන් අයට ලොකු අවධානයක් යොමු වෙන ශරීරයක් කියලා හිතාගෙන වැරදි අවබෝධ වලින් ජීවත් වෙනවා. ආන් ඒ විදිහට තම තමන්ට අතුලාන්ත වැරදීමක් එක්ක පින්වත්නි මාන්නය හැදෙනවා. හරිද? ආන්ගේ මාන්නය හැදෙන ඇත්තෝ හැදෙනවා කියලා මම දැනගෙන මොකද කරන්න ඕනේ? පළවෙනි ක්‍රමවේදය තමයි මම මාන්නයෙන් තොරව ජීවත් වෙනවා. මම පල්ලෙහාට වැටලා සරියුත් හාමුදුරුවෝ වගේ ජීවත් වෙනවා. හරිද? මම පල්ලෙහාට වැටලා ජීවත් වෙනවා. මොකද මාන්නය කියන්නේ කෙලෙස් ධර්මයක්. බොහෝ ලෝභ දේශ මොහ ඇති වෙන දෙයක් කියලා දැනගෙන මම මේකෙන් අත මිදලා ජීවත් වෙනවාය කියලා පළවෙනියෙන්ම අපි සිහියෙන් වීරියෙන් අදිෂ්ඨානයෙන් හරිද? තමන්ගේ අතුලාන්ත හයියකින් මේක ආරම්භ කරනවා. එයා ඒතකොට ජීවත් වෙන්නේ නිහතමානීවම තමයි. නමුත් මෙතනදී භාවිතා කරපු පරයය නිහතමානී සිතුවිල්ල ඉපදිලා නෙවෙයි මේ. හරිද? නිහතමාලී සිතුවිල්ල කියන්නේ ඊළඟ කාරණාව. කුසල උත්පාද පරයය කුසලයේ උත්පාදනය කරගන්න. ඒ කියන්නේ එතකොට අර අතිමානී අදහස් වෙනකොට නිහතමානී අදහස වෙනුවට නිහතමානී අදහස එන්න පටන් ගන්නවා. නමුත් නිහතමානී බවම තමයි මෙතනදී ප්‍රදර්ශනය වෙන්නේ. නමුත් මේකට මේ විදිහට ජීවත් වෙන්න හේතු වුණ පරයය මොකක්ද? කාරණා මොකක්ද? මම අන්නාරය ආයකත්තේ වගේ අනිත් කට්ටිය එහෙම වුණාට මම එහෙම දැන් අපිට හුඟාවක් ඔය මාන්නේ කියන කාරණාව ගත්තොත් මාන්නය කියන එක වැඩිපුරම භාවිතාවෙද්දී වැඩිපුරම හැදෙන්නෙම මාන්නය තියෙන අයටමයි. අන් අයගේ මාන්නය දැනෙන්නෙම. හරිද? අන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. කෙනෙකුට අන් අයගේ මාන්නය දැකලා අන් අයගේ අපි කියමු ලොකුකම කියලා ඔකට. නේද? කවුරු හරි මේ මෙහෙම කියනවා. මට ඇත්තමයි අද උදේ එපා වුණා. හරිද? උදේම මේ කෙනා හම්බෙලා කියාගෙන කියාගෙන ගිය ලොකුකම් හරිද? හම්බුනොත් ලොකුකමමයි කියන්නේ කියලා මට රිදිලා. ලොකුකම කියනකොට රිදෙන්නේ ඇයි? වෙන කෙනෙක් ලොකුකම් කියනකොට අපිට රිදෙන්නේ ඇයි? විදර්ශනා කරන අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේවා. ලොකුකම කියනකොට මට රිදෙන්නේ මගේ මොකක්ද? මගේ ලොකුකම හින්දා. හරිද? ලොකුකම මට දැනෙන්නේ මගේ ලොකුකම හින්දා. හරිද? ලොකුකම මට දැනෙන්නේ මගේ තියෙන ලොකුකම හින්දා. එතකොට අන් අයගේ මාන්නය මට දැනෙන්නේ මගේ තියෙන මාන්නකාර ස්වභාවය හින්දා. ඉතින් ඒක හින්දා අපි අන්න එහෙම තමන්ව අඳුර ගන්න ඕන. මම මාන්නයෙන් තොරව ජීවත් වෙනවා මං නිහතමානීව ජීවත් වෙනවා අන් අයගේ අන් අය මාන්නයෙන් ජීවත් වුණ දෙන් මාන්නයේ තියෙන ආදීනව මම දන්නවා මාන්නයෙන් අයින් වීමේ තියෙන ආනිසංසය දන්නවා බලන්න පල්ලෙහාට ගලන වතුර කොච්චර උඩින් අරන් තියන්න හැදුවා පල්ලෙහාටම ගලනවා නේද ඒ වගේ අපි මේ අන් අය මේ ලෝකේ කොච්චරනම් පිරිස් ඉන්නවද නේද? මේ පිරිස් අතර ඉස්මතු වෙවි ඉස්මතු වෙවි ඉස්මතු වෙවි එකතු වෙන එකතු වෙන කණ්ඩායම් ඉස්සරහ කැපිලා පේන්න එක එක විදිහට පෙන්නඳ උත්සාහ කරා කියලා පින්නත් නේ උත්සාහ කරා කියලා ඉවරක් වෙනවද එද එයා හරි තරඟයක ඉන්නේ එයා හරි අපහසුවෙන් ඉන්නේ ඔන්න දැන් පාරක යනවා. වාහනයක් කියලා යනවා කියන්නේ. ඉස්සරහා යන වාහන දෙකක් දැකලා හිතනවා මේකට ඉස්සර කරගන්න ඕනේ කියලා. කොහොම හරි කරලා මහන්සිලා ඉස්සර කරගන්න. හරි. ඉතින් යනකොට ඊළඟට මොකද වෙන්නේ? ඒකට ඉස්සර කරා කියලා තව ඊට ඉස්සරහින් තව වාහන තියෙනවා. ඊට ඉස්සරහින් තව වාහන තියෙනවා. නේද? තව වාහන තියෙනවා. ඉතින් මේක ඉවරක් කරගන්න පුළුවන්ද? නැහැ. ඉතින් හරිය වෙහෙසකාරීව දකින දකින එකට ඉස්සර කරන්න ඕනේ කියලා අනගෙනාට වැඩිය පුළුවන් උනොත් ඉස්සර කරා. ඒ කියන්නේ මම යන ගමන යද්දී ඉස්සර වෙන හරියක් ඉස්සර වෙයි ගමනාන්තය දක්වා සහනෙන් යන්න පුළුවන්. අරවා දකින්න දකින්න දකින්න දකින්න ඒවා අභිභවා යන්න ඕන අභිභවා යන්න ඕන අභිභවා යන්න ඕනේ කියලා මේ සිතුවිල්ලෙන් ගමනාන්තයට යන කෙනාද එහෙම නැතුව මම යනකොට මට බාධා වෙන ඒවා ඉස්සර කරගෙන හිමින් යන ඒවා ඉස්සර කරගෙන නේද ඉස්සර කරත් මට ප්‍රශ්නයක් නැහැ නොකරත් ප්‍රශ්නයක් නැහැ මගේ අරමුණ මොකද්ද මගේ ගමන යනවා ආන් එහෙම යන කෙනාද නැත්නම් ඉස්සෙල්ලා කිව්ව විදිහට යන කෙනාද සහනෙන් ඉන්නේ දෙවෙනි එක්කෙනා සහනින් ඉන්නවා. ඒ වගේ අන් අයව පසු කිරීමේ අදහසින් අපි සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා අන් අයව අභිබවායම අන් අයව පසු කිරීම කියන අදහසින් ලොකු උත්සාහයක ඉන්නවා මේ ජීවිතේ. හරි. ඒකට හේතුවම එයාගේ මාන්නය හින්දාමයි. ඉතින් ඒකද තේරෙනවද මම එහෙම නැතුව පල්ලෙහාට ගලන ජලපහරක් වගේ මම සුවදායකව ජීවත් වෙනවා කියලා ඉතා සෝදායකව ජීවත් වෙනවා කියලා හැම වෙලේම අදිස්ථානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරනවාය කියලා අපි කටයුතු කරගන්න ඕනේ. ඒක තමයි හැම වෙලේම අපි හික්මෙන්න ඕන විදිහ පින්නත් නේ අන්න එහෙමයි. ඒ විදිහට අපි හික්මෙන්න ඕනේ. ඊළඟට ඊළඟ කාරණා තමයි සුවචභාවය. අපේ හිත ඊ타මත්ම කීකරු සෝචභාවය කියන්නේ කීකරු. හුඟාක් අය කීකරු නෑ. අවවාදයට කීකරු නෑ. බුදුරජාණන් වහන්සේගේ අවවාදයට කීකරු නෑ. එයාලගේ ඇතුළාන්තයෙන් මේක ඇතුලේ උපදින සිතුවිල්ලක්. හරි මේක මේ බාහිරට පේන්නේ මේකම තමයි. දැන් රාහුල හාමුදුරුවන්ගේ ස්වභාවය තමයි අපි අහලා තියෙනවනේ උදෑසන ගල්හවුරක් අරන් උඩට දානවා කියලා කියනවා. නේද? එතකොට ඒ වගේ අවවාද ලැබෙන්න ඕන කියලා. අපි දන්නවා අපේ දරුවෝ ඉන්න සමහර අය යමක් කියන්නත් කලින් සීකර ස්වභාවය පෙන්වනවා නේද? හරි නැමිච්ච, හරිම දරදඬු නැති ඔව් එකග වෙන සුළුව මම මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා කියලා ඒ විදිහට කියන දේ තුල ඊටා මුදුව ඇතුලාන්ත ඇතුලාන්ත නම්‍යශීලී භාවයක් ඇතුව අවවාදය පිළිගන්න ගෝලයෙක් හරි දරුවෙක් හරි සමාජයේ කෙනෙක් හරි දැකම අපිට මොකද හිතෙන්නේ? මොන හරි කිව්වම අනිත් පැත්තට මොන හරි කියන, තව දරනරු දේවල් කියන, අර නිකන් ටිකක් අමුතු විදියට හැසිරෙන, ඒක කරා වුණත් සමහර අය කරන්නේ නේද? හ්ම් දැන් හිතවල තියෙන ස්වභාවය බලන්න පින්නත් නේ ඊයේ පෙරේදා මේ සමාජයේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඉවර වුණා. හරිද? එතකොට ඒ කියන්නේ මේ ඔය වෛද්‍ය විද්‍යාල පිළිබඳ තියෙන ප්‍රශ්නයක් ඔන්න ඉවර වුණා. ඉතින් මාත් බලාගෙන ඉතින් මේක ඉවර වුණාම මොකද දෙපාර්ශ්වයේ කට්ටියගේ ස්වභාවයන් කියලා. නේද? බලන්න අපි කොච්චර පහලට වැටෙනවද කියලා එක එක පාර්ශ්වයන් ඉදිරිපත් කරන ප්‍රකාශ. හරිද? ඒවා බලපුවාම හිතවල තියෙන සුවච ගතිය නැතිකම හොඳට පේනවා. තියෙන මොකද මේක තරගයක් කරගෙන මේක රට පිළිබඳ ගතියුතු තීරණයක්. අපි හැමදාම පුරුදු වෙන්න ඕන රට ගැන තීරණයක් ගත්තට පස්සේ ඒක ඔක්කොමලා එකතු වෙලා නේද? ඔක්කොමලා එකතු වෙලා ඒකට ඔළුව නමලා කටයුතු කරන්න එකතු වෙලා තීරණයක් ගත්තා නම්. එහෙම නෙවෙයි. නෑ මෙහෙමයි නෑ මෙහෙමයි අපි දැන් ඕක කොහොම වුණාට නෑ මේක මේ විදිහට කරනවා මේ විදිහට කරනවා අර පරාජය පරාජය කියලා එකක් හදාගෙන දිනුම කියලා එකක් රටේ ප්‍රශ්නෙක දිපින්නත් මේ අපි දිනුම පරාජය කියලා එකක් හදාගන්නවා. හරිද නෙවෙයි. මම දරන මගේ කණ්ඩායම දරන මතය හරි ගියොත් අපි දිනුවා. දිනපු කෙනෙක් නෑ අන්තිමට බලනකොට. හරිද? අන්තිමට රටක් වශයෙන් පරදිනවා. දැන් සංකල්ප හදාගන්න ඕන කියලා මම හැමදාම කියන්නේ ඒකයි. එකතු වෙලා තර්ක කළ යුත්තේ දිනන්නද හරි දේ හොයන්නද? හරි දේ හොයන්නද? නේද? නිවැරදි දේ හොයාගන්නයි අපි තර්ක කරන්න ඕනේ. එකතු වෙලා තර්ක කරන්නේ නිවැරදි දේ හොයාගන්න මිසක්කා මේ දිනන්න නෙවෙයි. දැන් වෙලා තියෙන්නේ ඕනම ප්‍රශ්නකදී කල්ලි කීපයක් හැදෙනවා. ඒ කල්ලියට අදාළ කණ්ඩායම ඒ කල්ලියට අදාළ අදහස් නම් ක්‍රියාත්මක වුණේ අපි දෙනවා. හැබැයි රටක් වශයෙන් පරාගය. හරිද? එතකොට හරි දේ හොයාගෙන හරි දේ ක්‍රියාත්මක කිරීමයි ඉතාම වටිනාකමක් තියෙන්නේ. ඉතින් එන්න ඒ වගේ නැතුව ඒ ඒ හිත්වල නිවැරදි දෙයට නැමෙන ගතිය තමයි අපේ සිත්වල නිවැරදි දෙයට නැමෙන ගතිය. නිවැරදි දේ පිළිගන්න ගතිය. ඒ සඳහා තියෙන නම්‍යශීලීව ඒක උකහා ගන්නට හැම වෙලෙම සැදී පැහැදී ඉන්න නිවැරදි දේ තුල ප්‍රසන්න ස්වභාවය තමයි ඔය සුවච භාවය කියලා කියන්නේ හිතේ ඇති වෙන්න ඕන දෙයක්. හරිද? අන්න ඒ සුවච භාවයට විරුද්ධව තියෙන දුබ්බච ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ඒ තියෙන ඒ අකීකරු ගතිය අපේ අතුලාන්තයෙන් මම එහෙම නැතුව නිවැරදි දේ තේරුම් අරගෙන නිවැරදි දේ තුල මට යම් ගුරුවරයෙක් හෝ යමෙක් නිවැරදි දෙයක් කියලා දෙනවා නම් ඒ නිවැරදි දේ තුල මම ඊ타මත්ම ගෞරවණීයව හික්මීමකටපත් වෙමින් වාසය කරනවා කියලා හැම වෙලේම දැඩි අදහසක් ඇති කරගෙන තියාගන්න ඕනේ. නිවැරදි දේ තුල දැඩි හික්මීමකින් කටයුතු කරනවාය කියලා අපිට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම අදහසකටපත් වෙන්න. ඒ අදිස්ථානය ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි මේ අපි මේ පටන් ගන්නෙ මොනවා කරන්නද මං දවස් කීපෙම කිව්වා නිවන් දකින්න පටන් ගන්න. හරිද? හරියට නිකන් අර යම් කිසි ඉවත් විය යුතු තැනකින් ඉවත් වෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් කර ගන්නවා වාගේ. අපි කොහේ හරි නරක මිනිස්සු ඉන්න තැනක ඉන්නවා. එතනින් බැහැර වෙන්න පසුබිම සකස් කරගන්නවා වගේ නරක මිනිස්සු ටික තමයි අපිත් එක්ක ඉන්න නරකම කණ්ඩායම තමයි අපිට වැඩියෙන්ම පීඩාකාරී කණ්ඩායම තමයි අපිට වැඩියෙන්ම වින කරන අපිට වැඩියෙන්ම සතර සුවපත්භාවය නැති කරන කණ්ඩායම තමයි අපේ හිතේ ඇති වෙන අකුසල ධර්මයන් හරිද ආන්ගේ අකුසල ධර්මයන් වලින් වෙන්වීමේ පළවෙනි අර කියන්නේ අඩහැරය කියන්නේ පළවෙනි අඩහැරය පළවෙනි පියවර පළවෙනි වැඩපිළිවෙල කැලේ පයින් එක නෙවෙයි. හුඟක් අය දන්නා කැලේ පයින් එකයි කියලා. හුඟක් අය තාම ඉන්නවා ආරණ්‍යෙටම වෙලා ඉන්න එක කියලා. හුඟක් අය තාම ඉන්නවා ගෙදර අතල්ලා දාලා යන එක කියලා. ඒවත් කෙරෙනවා කාලෙකදී අවශ්‍ය නම්. ඊට මෙහා තමන්ට මානසිකව කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ආන්ගේ මානසිකව සිද්ධ කළ යුතු වැඩපිළිවෙලයි මේ පටන් ගන්නෙ මම සුවචව ජීවත් වෙනවා. කුමකටද කියන කියන එකට සුවචව කියලා කියන්නේ කවුරු හරි ඇවිල්ලා නරක වැඩක් කරන්න කිව්වම ආහා හරි හරි ඒක කරමු කියලා සුවචවනේ. ඒක කියන්නේ නිවැරදි දේ තුල නිවැරදි දේට නැමෙන ගතිය නිවැරදි දේ දේ හඳුනාගෙන ඒකට තියෙන දරදඬු නොවන ස්වභාවය. සුවච ගතිය. ඉතින් අන්නේ සුවච ගතිය ඇති අය මේ විදිහට දුබ්බතව වාසය කරපු දෙයක්. ඒත් අන් අය සුවච නැතුව අකීකරව වාසය කරපු දෙයක්. ආන් එහෙමයි හික්මන්නේ. නේද? අන් අය එහෙම වුණාට අපි නම් එහෙම වෙන්නේ නැහැ. ඒකටයි සල්ලේක පරියාය කියලා කියන්නේ අන්න ඒ විදිහට අදිෂ්ඨාණයෙන් දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කිරීම තමයි ඔන්න ඔය සුවච ස්වභාවය කියලා කියන්නේ සල්ලේක සල්ලේක පරියාය කියලා කියන්නේ. ඊළඟට තුන්නත් මේ අපේ හිත් ඇදිලා යන තව දෙයක් තියෙනවා. ඒකත් හිතේම ඇතිවන අකුසලයක්. ඒ තමයි පාප මිත්‍රයන්ට නැමෙන ගතිය. හරි පාප මිත්‍රයෝ ළඟ තියෙනවනේ හරියට විනෝද වෙන දේවල් ගොඩක් නේද? ඇයි සමහර ඇත්තෝ සුරාපානය කරන ඇත්තන් එකම හැසිරෙන්නේ? එයාලට හරි කැමති. සුරාපානයේ නුගුණ කියන අයට ගෙදර එනවා නම් සුරාපානය නවත්තන්න කියලා එයාලා දැක්කම මගහැරලා. හරි? එතකොට සමහර අය හොඳට එකතු වෙලා හරි බැරි ගැහිලා ඉඳගෙන අල්ලාප සල්ලාපේ යෙදෙන්න පුළුවන් අය ගෙදර එනවා නම් හරිය කැමති එනකොටම ඈතින් දැකලා අපේ කාලෙකින් දැක්කේ එන්න එන්න කියලා නේද? ඉන්ද්‍රෝගෙන තේ දීලා ඔක්කොම කරලා ඉතින් කියන්නකො විස්තරේ කියලා පටන් ගන්නවා. හැබැයි ධර්මයක් හරි වටිනා දෙයක් හරි Tamanට Tamanට අනුන්ට යහපතක් වෙන දෙයක් හැම වෙලේම කතා කරන අය දැක්කහම කුසන්නේ නැහැ ඒකට. හරිද? ඒවා කොහෙද ඇති වෙන්නේ? ඒ වගේ ස්පීඩ් කොහෙද ඇති වෙන්නේ? අපි ළඟමයි. ඒතර මේ පැත්තට ඇදිලා යන අපිට පරිහානියක්ද තියෙන්නේ නැත්නම් තියෙන්නේ දියුණුවක්ද? පරිහානියක්. ඒතර එවැනි සිතුවිලි අපේ හිත තුළ ඇති වෙනවා වගේම එවැනි සිතුවිලි ඇති වෙන්නේ නැති අයත් ඉන්නවා. හැම වෙලේම මොනයම් හෝ ආකාරයකින් මම සුරාපානයට ලොල් වෙලා තියෙන්නේ. මම අහවල් අහවල් වැරදි වලට ලොල් වෙලා තියෙන්නේ. එහෙමනම් මම ඒ වාගෙන් අත මිදෙන්න නම් ඒ වාගේ දොස් දකින කල්යාණ මිත්‍රයෝ මම ආශ්‍රය කළ යුතුව තියෙනවා. ඒ වාගේ දොස් දකින කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කළ යුතුව තියෙනවා. කියලා එවැනි කල්යාණ මිත්‍රයන් ඉදිරියේ තමන්ගේ సంతානයේ එවැනි කල්යාණ මිත්‍රයන් කෙරෙහි ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. හරි ඒකට කියනවා කල්යාණ මිත්‍රතාව කියලා. කල්යාණ මිත්‍රතාවය කියලා කියන්නේ අපේ චිත්තසංතානයේ උපදින සිතුවිල්ලක්. අර ඒ සිතුවිල්ල ඉපදුනහම තමයි පාප මිත්‍රයන් බැහැර කරලා කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕනේ කියලා Tamanට නිබඳව නිබඳව নিরතුරුව හැඟීම් ඉපදුනොත් තමයි ඒ වැඩේ අපි අතින් කෙරෙන්නේ. ඉතින් එන්න ඒ හැඟීම උපදින්න හැම වෙලේම කොහොම හරි මම ධ්‍යාන බලයකට ලං වෙන්න ඕනේ, මාර්ගසිතකට ලං වෙන්න ඕනේ, මේ සඳහා උදව් කරන අයගේ පසුපස හඹාගෙන යන්න ඕනේ. හ්ම් මාව හැම වෙලෙම කෙලෙස් ධර්ම වලට ඇදලා දාන යාළුවොත් එක්කම ඉන්නකොට පාපේහි නැඹුරු භාවයක් ඇති වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ඒකට නැඹුරු බව, ඒකට සැලකිල්ල, ඒකට ගෞරවය අපේ సంతානයේ තියෙනවා. පාප මිත්‍යාට ගෞරවය තියෙනවා. පාප මිත්‍යාට සැලකිල්ල තියෙනවා. ඒක අපේ සිතේ තියෙන ස්වභාවයක්. අය සමහරු සමහරු ඉතා තදින් බැහැර කරන සමහර අයව සමහරු ඉතා තදින් වැළඳ ගන්නවද නැද්ද? නේද? මුළු ශාසනයම පින්නන්නේ කල්යාණ මිත්‍රයා මතයි. රඳාපවතින. ඒතකොට මගේ නිවන රඳාපවතින කල්යාණ මිත්‍රයෝ මත. කල්යාණ මිත්‍රයෝ ගෙදෙට්ට එනකම් බලන් ඉන්න එපා. නේද? කල්යාණ මිත්‍රයන්ව හොයාගෙන යන්න ඕනේ, ආශ්‍රය කරන්න ඕනේ. එවැනි සංගම්, එවැනි පිරිස් ඉතාම නිවැරදිව තමන්ගේ ජීවිත සුරක්ෂිත කරගන්න කටයුතු කරන පිරිස් ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා. තමන් යාළුවෝ තෝරගන්නකොට ඒ වගේ යාළුවෝ තෝරගන්න ඕනේ. හැම වෙලේම මට එක සැරයක් මගේ ගුරුවරයෙක් පොඩි කාලෙම උපදෙසක් දුන්නා මම ගිහිව ඉන්න කාලෙම පුතේ ඔයාට වැඩි ඉගෙන ගන්න පුළුවන් යාළුවෙක්ම හැම වෙලේම ආශ්‍රය කරන්න. හරිද? මට අද වගේ මතකයි මේ අවවාදය ඇත්තට මගේ අතින් ක්‍රියාත්මක වුණා. හරි? ඉතින් ඒක හරිය වටින හැම වෙලේම කිව්ව මොකද පන්තියේ ඉන්න දක්ෂ ළමයාව කොහොම හරි හොඳම යාළුවා කරගන්න. කොහොම හරි පස්සෙන් පන්නන් හරි කියලා ඔයාගේ හොඳම යාළුවා වෙන්න ඕනේ මෙන්න මෙයා තමයි. හරි? එතකොට මොකද වෙන්නේ? ඇත්තට මේක කොච්චර එහාට ගියාද කියනවනම් මේ යාළුවෝ මට විතරක් නෙවෙයි අපේ දෙමව්පියන්ට පවා ඇවිල්ලා ඔහොමනම් හරියන්නේ නැහැ. මෙයාට පාඩම් කරන්න කියන්න ඕනේ කියලා කියන යාළුවෝ පිරිසක් අපිට හම්බුණා. හරි? ඉතින් එයාලගේ තල්ලුවක් තිබ්බ ලොකු ලැජ්ජාවක් වගේ තමයි අපිට හොඳ යාළුවෝ ඉන්නකොට මොන පැත්තකින් හරි ඒ යාළුවෝ ඉදිරියට යන්න තමන්ගේ හැකියාවක් නැත්තම් ලැජ්ජ හරි වගේ නේද? ඒතර කල්යාණ මිත්‍රයෝ හොඳ කල්යාණ මිත්‍රයෝ ටිකක් නම් තමන්ගේ ජීවිතේ වටේ ඉන්නේ ආශ්‍රය කරන්නේ. එතකොට පොයේට සිල් ගන්න ගියේ නැත්තම් ඒකට යහනවා. හ්ම් භාවනා කරේ නැත්තම් අහනවා යාළුවා. කො කොහොමද දැන් ඔයාගේ භාවනාව කොහොමද එහෙම කියලා අපි බලන්න ඒ වගේ යාළුවෝ ළඟ ඉන්නේ. භාවනාව ගැන කතා කරන යාළුවෝ ඉන්නේ. හ්ම් මොනවා හරි වැරද්දක් වෙනවද කියලා අහනවද යාළුවා? අපි මගේ ළඟ ඉන්න යාළුවා මගෙන් අහන්න ඕනේ. මගේ ළඟ ඉන්න යාළුවාට මං ගැන කැක්කුමක් තියෙන්න ඕනේ. මොන කැක්කුමක්ද තියෙන්න ඕනේ? මෙයා අපායයි දන්නේ නැහැ. මෙයා සසර වරද්දගයි දන්නේ නැහැ. හරිද? ඒ වගේ එක සිතුවිල්ලක් හරි තියෙන යාළුවෙක් මයි ළඟ ඉන්න ඕනේ. ඔයා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඔයාට කවුද ඉන්නේ? හ්ම් ආන් එහෙම අහන යාළුවෙක් ඉන්න ඕනේ. මොනවා කිව්වත් අපි තනි වෙලා නේද ඉන්නේ? හැමදේම හැමදේම ඉතා යහපත්ව කරලා දෙන ළඟටම වෙලා ඉන්න කවුරුවක්වත් අපිට හම්බෙලා නැහැ. නේද? ඇතුළට දැනෙන ප්‍රශ්නේ බෙදා ගන්න වෙන කෙනෙකුත් එක්ක පුළුවන්කමක් නැහැ නිවැරදිව. මොකද මේ ප්‍රශ්නේ එළියට දෙන්න මට ක්‍රමයක් නැහැ. කටින් කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. නේද? කටින් අපේ ළඟම ඉන්න යාළුවට අපි මේ ප්‍රශ්නේ කියලා කියලා කියලා කියනවා. ඔයාට තේරෙන්නේ නැහැ අපෝ මම කියන දේ අන්තිමට. එයා දෙන උත්තරේ අපිට ගලපෙන්නේ නැති වෙනවා. එහෙනම් ඔක්කොම ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න වෙන්නේ කොහොමද? තනියම නේද? තනියම ජීවත් වෙලා තනියම අපාය යන්න වෙන්නේ අන්තිමට වැරද්ද ගත්තොත්. අම්මටත් බෑ තාත්තටත් බෑ සහෝදරයන්ටත් බෑ අදාගත ගෙදෙට්ටත් බෑ බැංකුවේ තියෙන සල්ලි වලටත් බෑ නේද? බලයටත් බෑ ධනෙටත් බෑ තමන් කරගෙන යන අපේ සංසාරික ජීවිතය තීරණය කරන්න. ඒක තීරණය කරන්නේ මගේ චරිතය අනුවයි. මගේ චරිතය නිවැරදි වෙන්නේ අපේ පින්වත්නි ළඟමින්න යාළුවාගේ ස්වභාවයෙන්. එයා හරියට කල්යාණ මිත්‍රයා හැම වෙලේම අපේ සසර සුවපත් කරන්න අවශ්‍ය කරන හැම දෙම හොයලා බලලා කියන්නේ කල්යාණ මිත්‍රයලන් කරුණාව මෛත්‍රිය තියෙන හින්දා. ඒකින්ද බලහත්කාරයෙන් හරි කල්යාණ මිත්‍රයෝ ටිකක් හොයාගන්න. ළඟට වෙලා ඉන්න යාළුවා දිහා හැරිලා හරියටම බලන්න. එයාව ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. එයාව නිවැරදි කරන්න ලෑස්තිෙන්න. හරිද? ළඟ ඉන්න යාළුවා මදිනම් මට කියනවා. නිවන් දකින්න ඕන කියලා කියනවා මදිනම්. සසර බය ගැන කියනවා මදිනම්. භාවනාවට නැඹුරු කරනවා මදිනම් හ්ම් ඒ ගැන ඇඟිල්ලෙන් අල්ලලා කියනවා මදිනම් වහාම විකල්පයක් හොයාගත යුතුයි හරිද බලහත්කාරයෙන් හරි හොයන්න හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවා හොඳ තැන් වලට යන්න හ්ම් හොඳ සිල් භාවනා වැඩසටහන් වගේ තැන් කරන තැන් වලට බලහත්කාරයෙන් යන්න යනකොට ඔන්න ළඟ ළඟ ඉන්න අය ටික ටික හිතවත් වෙනවා හරිද හිතවත් වෙනකොට තේරෙයි ඒ අයගෙන් කොච්චර ප්‍රයෝජනයක් ලැබෙනවද කියලා ඒක විතරක් නෙවෙයි සමනුත් කල්යාණ මිත්‍ර දුර්ලභ කල්යාණ මිත්‍ර ශාසනයේ කල්යාණ මිත්‍රත්වයේ සුලභ කරගන්න නම් අපි හැම කෙනෙක්ම කල්යාණ මිත්‍රයෙක් විදිහට කටයුතු කරන්න ඕනේ. ඒකින්ද මූලිකව මම කල්යාණ මිත්‍ර සම්පත්තිය ගරුකොට වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අනිත් කල්යාණ මිත්‍රත්වය ගරුකොට වාසය කරන කෙනෙක් වෙනවා කියලා හැම වෙලෙම හිතෙන් අදහසක් ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්න අදහස තමයි අපේ ජීවිතය <coughs> ඊටාම නිවැරදි තත්වයකට පත් කරන්නේ. ඉතින් ඒකින්ද හැම මොහොතකම <coughs> හැම මොහොතකම අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න හිතේ නැගෙන සිතුවිල්ල ගැන ලොකු අදහසකින් කටයුතු කරන්න ඕනේ. හොඳයි. ඊළඟ කාරණාව තමයි අප්‍රමාදී බව. ප්‍රමාදී බව කියලා කියන්නේ හැම වෙලේම කෙලෙස් අයින්කරන්ඩ තමන්ගේ సంతානය సంతානයෙන් ඇතිවන හැඟීම හැම වෙලේම කල් දාන ගතියක් තියෙනවා. හැම වෙලේම කල් දානවා. මොනවා හරි දෙයක් ගැන කෙලෙස් ධර්මයක් උපදවා ගැනීම සඳහා අපේ අතුලාන්ත හැඟීමක් ඇති කරගත යුතුව තියෙනවා හැම වෙලේම. අපි උදාහරණයක් විදිහට මම හැමදාම කියන්නේ කෑමක් කියන්නේ කෑම ගැන තියෙන ආසාව අයින් කරන්න ඕනේ, ගිජුකම, කෑදරකම අයින් කරන්න ඕනේ කියලා මොකක් හරි වැඩ පිළිවෙලක් එහෙම පටන් ගන්න තියෙනවා දැන් නැහැ මේ වෙනකොට. ඒක කොච්චර කෑවද දැන්? නොකාපු දෙයක් එහෙම තියෙන්නේ ආයෙ මගේ හිත ඉල්ලන්නේ මොනවද? කාපු දේවල්ම ආයෙ කන්න කියලා ඉල්ලනවා. ආයෙ තව සැරයක් කෑවා කියන්නකො. ආයෙ මොකද වැඩේ? ආයෙ ඉල්ලනවා. එහෙනම් කෑම නම් ඔහෙ තිබ්බාවේ කොහොද වෙනස් කරන්න ඕනේ? සිතයි වෙනස් කරන්න ඕනේ. මම මේකට කියන විදිහ මතකයිද කියලා කල්පනා කරන්නකො. මොන හරි කෑමක් කන්න ඕනේ කියලා මට හිතුණා. හිතුණාට පස්සේ මම මට කන්න පුළුවන් 50යි නම් මම 75ක් බෙදාගත්තා. හරිද? ඒකලා 50ක් කෑවා. දැන් ඉතුරු 25 නිගානේ තියෙනවා. දැන් ඒ ඉතුරු 25 ගැන කාලා ඉවර වෙච්ච ගමන් දැන් මොකද වෙන්නේ? දැන් ගිජුකමක්, කෑදරකමක්, අපහසුතාවයක් මොකක්වත් තියනවද? මොකක්වත් නෑ දැන්. නේද? ඇයි? තියෙනවා නම් ඉතින් මම මේ මේක මෙතන තියලා නිකන් ඉන්නේ නෑනේ. ඔය ඒක දාලා යනවා යන්න දැන්. කලින් නම් එහෙම නෑ. බලන්න දැන් අපහසුතාවයක්, ගිජුකමක්, කෑදරකමක් මොකක්වත් නෑ. හැබැයි ආය ටිකකින් ඒ ආයනවා. එහෙනම් කෑම කලින් ඒ කෑම දැක්කහමම මම ලොකු අපහසුතාවයකින් හිටියා. දැන් ඒ කෑමම මෙතන තියෙද්දි මම පහසුවෙන් ඉන්නවා. වෙනස් වෙලා තියෙන්නේ කෑමද වෙනස් වෙලා තියෙන්නේ හිතද? නේද? වෙනස් වෙලා තියෙන්නේ කෑමද වෙනස් වෙලා තියෙන්නේ හිතද? කෑම පිලුණු වුණා නම් ඔන්න ඒ ගැන තියෙන ආසාවත් වෙනස් වෙනවා. නමුත් දැන් කෑම පිලුණු වෙලා නැහැ. එහෙනම් වෙනස් වෙලා තියෙන්නේ හිත. එහෙනම් කෑම කණ්ඩම ඕනද අපේ හිත වෙනස් කරගන්න? කෑම කෑවට හිත වෙනස් වුණාට ඒක తాවකාලිකයි. ආය විනාඩි 10ක් 15ක් 20ක් 30ක් ඇතුළත ආයේ ඒ කෑමම අපේ හිත ඉල්ලනවා. එහෙනම් ඉවරක් නැහැ. ඒ ක්‍රමයට වෙනස් කරන එක ඉවරක් නැහැ. එහෙනම් වෙනස් විය යුත්තේ කොහෙද? සිතයි. හරිද? අන්න එතකොට තේරෙන්න ඕනේ මේ හිතේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් ඉල්ලන කෙලෙස් ධර්ම තියෙනවා. ආන්ගේ කෙලෙස් ධර්ම මේ හිත තුල උපදින තුරුම උපදින කම්ම මට ගැලවුමක් නැහැ. ආන්ගේ හිතේ ඒ කෙලෙස් ධර්ම නූපදින තත්ත්වයටපත් කරගත්තාම ආය මේ ලෝකේ තියෙන දේවල් මේ හිත ඉල්ලන්නේ නැහැ. නේද? අන්න ඒ தත්ත්වයට අපේ හිතපත් කරගන්නට ගැනීමයි මේ පරිනිබ්බාන පරයය දක්වාම යන්නේ. හරිද? ඒ සිහිය ඒ කල්පනාව, ඒ අදහස ධර්මය තුලින් පෝෂණය වෙච්ච අපිට තියෙන්න ඕන හැම වෙලේම. හරි? ඒ අදහස තියෙන්න ඕන ඇතිනොත් නේ. ඒ ගැඹුරු හැඟීම ඇති වෙන්න ඕන මම මේ හිතේ තියෙන කෙලෙස් ධර්මය අයින් කරලා වාසය කරනවා කියලා දැඩි අදහසක්, දැඩි හැඟීමක් අපිට තියෙන්න ඕන. අන්න ඒකට කියනවා අප්‍රමාදී බව කියලා. හරිද? අප්‍රමාදී බව හෝ ප්‍රමාදී බව කියන්නේ කොහේ තියෙන එකක්ද? අපේ හිතේ ඇති වෙන දෙයක් බව හිතා ගන්න ඕනේ. මම කොච්චර අප්‍රමාදීව කටයුතු කරලා තියෙනවද කියලා කල්පනා කරගන්න ඕනේ. ඒ කරලා අන් අය ප්‍රමාදීව වාසය කරන හුඟක් අය මට මෙහෙම කියනවා. දැන් මොකටද අනේ භාවනා කරන්න යන්නේ? ඕවා දැම්මම ඕනේ නැහැ. තව කල් තියෙනවා. දැන් මේ කාලේ එතන කාලා බීලා නාලා ඇඳලා ඉන්න ඕන කාලේ ජීවිතේ ජීවිතේ හොඳම කාලේ භාවනා කරලා හරියනවද? ඕනොම කියනවා. නේද? ඒ පාප මිත්‍රයා. නමුත් ඒක නෙවෙයි වැඩේ. අන්න ඒ தත්ත්වෙටපත් වෙන්නේ නැතුව අපි මොකද කරන්න ඕනේ? ඒවා බැහැර කරලා අන් අය එහෙම වාසය කරපු දෙයින් අන් අය එහෙම කරා කියලා මම එහෙම ඉන්නේ නෑ මම ලැබිච්ච මනුස්ස ජීවිතය නේද පොල් පොල් ඇටියක් වගේනේ අපිත් චූටි ඒවත් වැටෙනවා වැටෙනවා මධ්‍යස්ථ ඒවත් වැටෙනවා සමහර ඒවා සත්තු හානි කරලා වැටෙනවා සමහර ඒවා කුරුවල් වෙලා වැටෙනවා නේද පැහිලා වේලිලා කර වෙලා වැටෙන්නේ බොහොම අඩුයි නේද පැහිලා වේලිලා කර වෙලා වැටෙන්නේ බොහොම අඩුයි එහෙනම් කොයි වෙලාවෙ වැටෙද්ද කියලා කියන්න බෑ ඇටි කාලේ වැටෙන්නත් පුළුවන් කුරුඹ කාලේ වැටෙන්නත් පුළුවන් නේද ඉතින් කාලටි කාලේ වැටෙන්නත් පුළුවන් කොයි කාලේ වැටෙද්ද දන්නේ නැහැ ඒකින්ද අන්න එහෙම දැනගෙන ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා මොහොතක්වත් මම ප්‍රමාදීව වාසය කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕන අනිත් අය ප්‍රමාදීව වාසය කරාට මම එහෙම කරන්නේ නැහැ අපි එහෙම කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඇති කරගන්න ඕන මේ නරාවලෙන් අත මිදෙන්න. ඉතින් ඒක ඇති කරගත්තට පස්සේ තමයි ඉතිරි කාරණා ටික සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේ කාරණා 44 අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ කාරණා 44 අපි හරියට දැනගත්තාම ආය වෙනත් අකුසලයක් එතන නැහැ. හරි. තියෙන සියලු අකුසල් ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද සල්ලේක පරියාය මහා මොහොතෙන් ගැඹුරයි කියලා අන්තිමට දේශනාවේ තියෙනවා මේ සල්ලේක සූත්‍රය. ඉතින් අපිට නිවැරදිවම මේ තියෙන ත්‍රිපිටකයෙන් සියලු දේ सिद्ध කරගන්න පුළුවන් බව තේරෙන්න ඕනේ. ඒකින්ද ධර්මය කියලා කියන්නේ පුද පූජා විතරක් කර කර ඉන්න තියෙන එකක් නෙවෙයි. ඊට එහා ගිය මානසික ස්වභාවය උතුම් භාවයට පත් කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙනම් මම මේ විදිහට ජීවත් වෙවි ඉන්නවා නෙවෙයි මීට වැඩි එහාට ගිය උසස් මානසිකත්වයක් ඇති කරගෙන උසස් කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම ඒ ධර්ම ශ්‍රවණයමය අවස්ථාව ලැබෙන්නේ පින්වත්නි මේ මැදිරියේ මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් අයගේ දායකත්වයෙන්. ඉතින් ඒකින්ද මේ ඔබ අප හැමදෙනාම ජනිත වුණා ළඟ ජනිත වුණා වූ සියලුම පුණ්‍ය ශක්තිය මැදිරිය ධර්ම ශ්‍රවණය කරන ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරපයත්තන් වෙනුවෙන් හේතු වෙලා අනුමෝදන් වෙලා ඒ අත්තන් සුගතිගාමි වේවා ඒ අත්තන්ට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම